වගේ සෑම ගහස්පතින්නාම පවත්වන භාවනාමය වැඩසටහනට පැමිණි මෙහෙම දෙනෙක්ම ඉතාම ගෞරවයෙන් කරුණාවෙන් පිළිගන්නවා. කල්යාණ මිත්‍රවරුනි මේ දහමට මේ පුහුණුව කෙනෙකු පාතබන්නේ අහම්බේ නෙවේ. දැන් බොහෝ විට අපට අහන්නට ලැබෙනවා දකින්නට ලැබෙනවා ජීවිතේ කාලයක් තිස්සේ වරක් භාවනාවක් ගැන කිසිදු උනන්දුවක් නැතිව සාමාන්‍ය ජීවිතේ විතරයි තියෙන්නේ කියන ඒ ආකල්පයෙන් ඒ දැක්මෙන් යුතුව ඒ එදිනදා ජීවිත අරගලයේ මම නිරත වෙමින් සමහර විට භාවනාව ගැන ධර්මයේ ගැන කෙනෙක් කතා කළාම මොන පිස්සුද මොන විකාරයක්ද මොන විහිළුවක්ද කියලා කියමින් ඒ දහම භාවනාව විහිළුවක් සිතමින් ජීවිතේ ලෞකිකාන්තේ විතරක් නිරතව සිටි අය එක් වරම කිසියම් සිදුවීමක් නිසා ධහමට යොමු වෙනවා භාවනාවට එළඹෙනවා හදිස්සියේ අතට පස්වන පොතකින් පුවත්පතකින් හදිස්සියේ නෙත ගැටෙන රූපවාහිනී වැඩසටහනකින් වැළඳෙන රෝගයක් නිසා සිදුවන ජීවිත කම්පනයක් නිසා හදිසියේ මුණගැහෙන උත්කලයක නිසා එක්වරම අර එතෙක් කාලයක් ගමන් කළ දිශාව සහ මුලින්ම හරවමින් මේ දහම් මගට යොමු වන අවස්ථාව ඕන තරම් අහන්න තියෙනවා ඉතින් හැමදෙනාම කියන්නේ මා හදිස්සියේ තමයි මේක එළඹුණේ, නැඹුරු වුණේ. කුංචි කාලේ මෙහෙම නෙමෙයි, තරුණ කාලේ මෙහෙම නෙමෙයි. මෙය අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්. කල්යාණ මිත්‍රවරුනි, ඒ නිසා කෙනෙකුට හිතෙනවා මෙය අහම්බෙන් ඉතාම අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක් කියලා. ඉතින් අපිටත් හිතෙනවා. නමුත් නමුත් මෙය අහඹුවක් නෙවෙයි. කිසිම කෙනෙක් දහම් මගට අහම්බෙන් හදිසියේ යොමු වෙන්නේ නැහැ. ඒ තාම දීර්ඝ කාලීන සැලැස්මක දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක ප්‍රතිඵලයක් තමයි මොහොතකට මෙනෙහි කරන්න තමන් මේ මඟට යොමු වූ ආකාරය මොහොතකට කල්පනා කර බලන්න කොහොමද ඔබ මේ භාවනාවට මේ ධර්මයේ ගැඹුර සොයන්නට මුලින්ම අවතීර්ණය වුණේ කියලා. ඒ ගැන ටිකක් මෙනෙහි කරන්න ඒ ගැන ටිකක් මතක් කරගන්න. සමහර විට ඒ අටකියාව කාලයෙන් වැහිලා ඇති. නමුත් හොඳට මතක් කළොත් හොඳට මෙනෙහි කළොත් ඔබට මතක් කරගන්න පුළුවන්. මොහොතකට මතක් කරලා බලන්න කොහොමද තමන් මුලින්ම මුලින්ම භාවනාවකට මේ ධර්මයේ හරයට පාදැදුවේ සමහර විට යම් යම් ආගමික කර්තව්‍යයන්ගේ යෙදී සිටින්නට ඇති යම් යම් පුත පූජාවල නිරතව පිළින්නට ඇති. එතනින් නතර නොවි. ඉමහාට කොහොමද Taman පිවිස්සුනේ? ඉතින් එහෙම බලනකොට අන්න දැක ගන්නට ලැබෙනවා මොකක් හරි සිද්ධියක්. අර කලින් කිව්වා වගේ හදිස්සියේ පොතක් කුංචි පොත් පිටක් පතර කෑල්ලක් කියවන්න ලැබෙනවා. හදිස්සියේ පොත් කෙලෙක මුණ ගැහෙනවා. ඒ කරන කතාබහෙන් ඇති වෙනවා කිසියම් උනන්දුවක් අලුත් දැක්මක් එහෙම නැතිනම් ජීවිතයේ හදිසියේ කලාවැටෙන අනතේ සිත බලාපොරොත්තු කඩවීමක් නිසා අන්න මෙතෙක් කාලයක් මා ජීවිතයයි කියා සිටී හිතාගෙන සිටී ඒ බොහොම පහස්යෙන් ගලාගෙන ගිය සීවන ගංගාව වරණ මහා ගල්පරේක හැටි තුනු විසුණු වෙලා යනවා අන්න ඒ බඳු අවස්ථාවක කල්යාණ මිත්‍රවරුනි අපට වෙන පිළිසක් නැති විට ඊටාම දරුණු අසනීපයක් වෙන්න පුළුවන් Tamanට Tamanගේ කෙනෙකුට හදිස්සියේම රැකියාව අහිමිවීමක් වෙන්න පුළුවන් එහෙම නැතිනම් වෙනත් ජීවිතේ දෙදරීමක් වෙන්නට පුළුවන්. ඉතින් මේ වගේ මේ ධර්ම ධර්ම මාර්ගයේට භාවනාවට කෙනෙක් අවතීර්ණය වෙනවා ඔය ක්‍රම දෙකෙන්. මොන ක්‍රම දෙකෙන්ද සමහර කෙනෙකු ඊටාම සුවසේ භාවනාව පටන් ගන්නවා. අර කලින් කිව්වාගේ පොතක් කියවන්න ලැබිලා සාකච්ඡාවක් ශ්‍රවණය කරන්න ලැබිලා කෙනෙකු කතා කරලා ඒ විදිහට ධර්මයට නැඹුරු වෙනවා. ඒ වගේම තවත් කෙනෙකු දුක නිසා ධහමට නැඹුරු වෙනවා දුකසේ. අපනීතයක්, ප්‍රශ්නයක්, දුකක්, කලකිරීමක්. ඉතින් මේ ක්‍රම දෙකකම මෙන්න පාරවල් දෙකක් තියෙනවා සොටු පළවල් දෙකක් තියෙනවා ඔබටත් මටත් මේ දහම් ගංගාවට දහම් ප්‍රවාහයට අවතීර්ණය වන්නට ඉතින් ඔය සොටු පළවල් දෙකෙන් එකකින් තමයි මේ භාවනාමය දහරාවට අප එකතු වුණේ දැන් ඒ ඔය මොකක් හරි සිද්ධියක් මේ ජීවිතයේ වශයෙන් අප කියනවානේ සැපසේ හෝ දුකසේ හෝ එහේ අපි හිතනවා එතනින් තමයි මේ ගමන පටන් ගත්තේ පොත ලැබුණ නැත්නම් ඒ කුජලයා මුණ ගැහුණ නැත්නම් සමහර විට ඒ අසනීප හැදුණ නැත්නම් ඒ විදිහට ලොකු ප්‍රශ්නයක් ලොකු ප්‍රශ්නයක් මතුනේ නැත්නම් අපේ මේ ගමනට පා තබන්නේ නැහැ කියලා. ඒ සිද්ධියක් විතරයි ඒ නෙමේ හේතුව. නැවත නැවතත් අවධාරණය කළ යුතු කාරණය තමයි මේ සංසාරයේදී කල්යාණ මිත්‍රවරුනි ඔබත් මාත් භාවනා කරන්නේ ප්‍රථම වතාවට නෙවෙයි මේ පළවෙනි වතාව නෙමෙයි. මීට කලින් මීට කලින් කොපමණ ආත්ම භාවයන්හිදී අපි භාවනාවේ යෝගීව ඉන්නට ඇද්ද ධර්මය ශ්‍රවණය කරන්නට ඇද්ද ඒ ශ්‍රවණය කළ ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරන්නට ඇද්ද? ඒ ගැන අපට මතක නැහැ. අමතකව ගියේ යට ගියාව කල්යාණ මිත්‍රවරුනි අපේ අද මේ ගමනට ලොකු තල්ලුවක් දෙනවා. ඒ ඒවට තමයි පින් කියලා කියන්නේ. පින කියලා මේ නිවන් දකින්නට හේතු වෙන පුණ්‍ය කර්ම කියන්නේ අද අද කරනු ලබන කුසල කර්ම. අද අද කරන කුසල කර්ම හෙට අලුතෙන් කුසල කර්මයක් කරන්නට තල්ලුවක් දෙනවා. එතකොට ඊට කලින් භවයන්හිදී මේක කලින් ජීවිත වලදී කරන ලද වඩන ලද පුරන ලද පුණ්‍ය කර්ම කුසල කර්ම නැතිනම් ධර්ම ශ්‍රවණයන් සාකච්ඡාවන් මෙහි කිරීම සහ භාවනාවන් මේ ජීවිතයේදී අපට කල්ලුවක් දෙනවා වැඩි වැඩියෙන් බණහන්නට වැඩි වැඩියෙන් ධර්ම සාකච්ඡා කරන්නට මෙනෙහි කරන්නට සහ ඒ අනුව භාවනානුයෝගී වන්නට ඉතින් ඒ විදිහේ මහා ප්‍රවාහයක් කල්යාණ මිත්‍රවරුනි මහා තල්ලුවක් ඔබේ මගේ ජීවිත පසුපසින් තියෙනවා එයාට තේින්නේ නැහැ එය යටින් සිද්ධ වෙන දෙයක්. මේ ජීවිතයේ උඩින් තියෙන දෙයක් නෙමෙයි. ජීවිතයේ පිටුපසින් ඒ තල්ලුව, ඒ පෙරපීම, ඒ උදව්ව උපකාරය අප හැම දෙනාටම ලැබෙන. ඉතින් ඒ උදව්ව විසින් තමයි බොහෝ විට අර විදිහේ පොතක් ඔබ අතටපත් කරන්නේ. ඒ විදිහේ පුත්කලයක මුණ දස්වන්නේ. ඉතින් පස්සේ කියනවා පෙර පිනකටයි මට මේ පොත ලැබුණේ. පෙර පිනකටයි මට අහවල් කෙනා මුණ ගැහුණේ. ඒ සම්පූර්ණේ නැත්ද? ඉතින් සමහර විට අර අපට ඇතිවෙච්ච ප්‍රශ්න තිබ්බනේ අපනීප ජීවිත ගැටලු අරගල දුක් පීඩා ඒ පස්සේ කාලෙක බොහෝ දෙනෙක් කියනවා ඒව නිසයි මා භවනාවට ආවේ ඇත්තටම පෙර පිළකට තමයි ඒ විදිහේ ප්‍රශ්න ඒ විදිහේ ගැටලු මට ඇති වුණේ. හැබැයි ගැටලු ආපු වෙලාවේ අපිට එහෙම හිතෙන්නේ නැහැ. මොන කරදරයක්ද මොන පවක්ද මොන අකුසල කර්මයක්ද මහා කාලසන්නිකමක් කියලා තමයි හිතෙන්නේ. ඇයි මට විතරක් මේ විදිහේ ප්‍රශ්න? ඇයි මට විතරක් මේ විදිහ ආසනීක? මේ එකක් විසඳනකොට තව ප්‍රශ්න 10ක් ඇයි මට විතරක් නමුත් කාලාන්තරයකට පස්සේ ආපහු හැරී බලන විට අන්න මගේ ජීවිතයේ කොහොමද උපතේ සිට ගමන් කළේ මේ හදිස්සිය ඇතිවෙච්ච ගැටලුව නිසා ඒ ආපු පාර සම්පූර්ණයෙන් වෙනස් වුණා. මේ ජීවන ගංගාව ගලාගෙන ගිය දිශාව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා මේ මුණ ගැහුණු ගල්තරේ නිසා. යන්න ආපු පැත්තට නෙමෙයි එතනින් මේ ගල්තරේ හැටිලා වැඩිලා සම්පූර්ණයෙන් වෙනස් පැත්තකට මගේ ජීවිතේ හැරුණා කියලා. ඒ වෙලාවේ අපිට එහෙම හිතෙන්නේ ඒ වෙලාවේ අපිට හිතෙන්නේ මොන කර්මයක්ද හැබැයි සත්‍ය තේරෙනවා එහෙම උනේ නැත්තම් මා කවදාවත් භවනාවකට නම් වෙන කෙනෙක් නෙමෙයි. ඒ විදිහේ ප්‍රශ්නයක් උනේ නැත්තම් ඒ විදිහේ අනපේක්ෂිත දුක අනුභව කරන්නට නොලැබුණා නම් මා කවදාවත් ඒ ගත කළ ලෞකික ජීවිතයෙන් වෙනකට ආධ්‍යාත්මික දිශාවකට හරි හැරවන්නේ නැහැ මගේ ජීවිතේ කියලා. ඉතින් ඒ නිසා මෙතන වැදගත් වෙන කාරණය තමයි ඔබත් මාත් පිටපස්සෙන් අපේ කර්ම වේගයේ ක්‍රියාත්මක වෙනවා. කර්ම බලවේගය. එය කර්ම බලවේගයක් කියනවට වැඩිය හොඳයි ධර්ම බලවේගයක් කියන මේ දහම් ශක්තිය මේ ධර්මයේ තියෙන ඒ මහා බලය නැතිනම් මේ ධර්මයෙන් ලැබෙන උදව්ව අප හැම දිනාගේම ජීවිත අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසයි කල්යාණ මිත්‍රවරුනි අපි අද මෙතන ඉන්නේ. එහෙම නැත්නම් මේ වෙලාවේ වෙනස් තැනක. ඒ සමහර විට සමහර විට කල්යාණ මිත්‍රවරුනි මේ විදිහටම අපි පහෝගිය ජීවිතවලදී එකට ධර්ම සාකච්ඡා කරන්නට ඇති. එකට බණ අහන්නට ඇති, එකට භාවනා කරන්නට ඇති. වෙනස් වෙනස් පුද්ගලයන් විදිහට වෙනස් වෙනස් ස්ථානවලදී වෙනස් වෙනස් අවස්ථාවන්දී සමහර විට දැන් අපි මීට කලින් භාවනා කරන කරපු අවස්ථා මතක් කරනකොට මේ ජීවිතය ඇතුලේ මීට කලින් ධර්ම සාකච්ඡා කළ අවස්ථා මතක් කරනකොට මේ ජීවිතය ඇතුලේ මීට කලින් බණ අහපු, භාවනා කරපු, ධර්ම සාකච්ඡා කරපු ඒ අවස්ථා ගැන අහනකොට, ගැන මතක් කරනකොට සමහර අවස්ථා තියෙන ඒවා කිසිම වැඩක් උනේ නැහැ කියලා හිතෙනවා. හරියට භාවනාවක් නොවිච්ච කොපමණ භාවනා පුහුණු අවස්ථා තිබුණද? කොපමණ වෙලා වාඩි වෙලා හිටියද කිසිම භාවනාවේ දියුණුවක් නොලැබී කොච්චර බණ අහගෙන හිටියද ඒ කිසි එකක් වැඩක් නැහැ කියලා. එහෙම අවස්ථා අපේ ජීවිතේ තියෙනවා. හිතවන හැම බීජයක්ම සැලෙන්නේ නැහැ. ඒ තමයි ඇත්ත. නමුත් නමුත් ඒ ගත්තා වූ හැම ව්‍යායාමයක්ම ඒ මොහොතේ ඵල දැරුවත් නැතත් කල්යාණ මිත්‍රවරුනි අනාගතයේදී අද අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒ වීරිය අපිට ඉතුරු වෙලා තියෙනවා. ඒ ශ්‍රද්ධාව අපිට ඉතිරි වෙලා තියෙනවා. ඒ නිසා තමයි තාමත් අපි මේ මාර්ගයේ හැකි පමණින් පියවරෙන් පියවරට ඉඩ ලැබෙන ලැබෙන අවස්ථාවේ හැකි පමණින් ගමන් කරන්නට වීර්ය ගන්න. අතහරින්නේ නැත්තේ. සත්න එනවා, වැඩ එනවා, බාධක එනවා, මග හැරෙනවා, නමුත් අතහැරෙන්නේ නැහැ. ඒකට අත් නොහැර අත් නොහැර ගමන් කරන කෙනෙකු බවට අපපත්ත සිටින්නේ අති දීර්ඝ කාලීන ගමනක ප්‍රතිඵලයක් විදිහට අප හැමදෙනාම ඒ නිසා තමයි භාවනා මගෙහි දහම් මගෙහි ජේෂ්ඨයන් සහ කනිෂ්ඨයන් වශයෙන් දෙපිරිසක් නැත්තේ අනිත් හැම විශේෂකම එහෙම ඉන්නවා ජේෂ්ඨයන් සිටිනවා කනිෂ්ඨයන් සිටිනවා ආධුනිකයන් සිටිනවා දීර්ඝ කාලයක් එහි යෙදී සිටියයි සිටිනවා ඕනම ක්‍රීඩාවක කලාවක විද්‍යාවක දර්ශනයක ඕනෑම විෂයක සිටිනවා ඔය දෙපිරිසම කනිෂ්ඨයන් ආධුනිකයන් සහ ශ්‍රේෂ්ඨයන් නමුත් මේ ධර්ම මාර්ගයේනකොට අහවල් කෙනා ජේෂ්ඨයි, අහවල් කෙනා කනිෂ්ඨයි. අහවල් කෙනා අවුරුදු ගාණක් භාවනා කරන කෙනෙක් මම ආධුනිකයෙකි. ඔය දෙදීම, ඔය වෙන් කිරීම, ඔය විදිහට හඳුනා ගැනීම සහ ලේබල් කිරීම කල්යාණ මිත්‍රවරුනි මෙතන නැහැ. එහෙම කවුරු හරි කෙනෙක්ව අඳුන්වනවා නම්, Tamanව අඳුන්වා ගන්නවා නම්, එය භාවනාව නෙමෙයි. එය ධම්මග නෙමෙයි. අපි හැමදෙනාම මේ මගෙහි කිසියම් දුරක් ගමන් කළාය. ඒත් අපි හැමදෙනාටම කියන්න තියෙන්නේ මග යන්නම් කියා. මේ මාර්ගයේ ගමන් කරන අය. ඒතර කොච්චර දුරක් ආවද? තව කොපමණ දුරක් යන්න තියෙනවද? එය සාමාන්‍යයෙන් අප දන්නේ නැහැ. කවුරු ගමන ඉක්මනට ඉවර කරයිද කවුරු තමා වෙයිද ඒ ගැන අනාගත කියන්න බෑ. අද ඉන්න තැන දිහා බලලා කොහොමද කියන්න බෑ. සියලුම භෞතික ලෞකික මිනුම් දඬු ආධ්‍යාත්මික මාර්ගයේ පැමිණෙන විට අවලංගු වෙලා යනවා. අනිත් හැම විෂයකදීම ওই ලෞකික සහ භෞතික මිනුම් දඬු වලින් මනින්න පුළුවන්. කොපමණ කාලයක් මේ අධ්‍යාපන පාඨමාලාවේ ඉගෙන ගත්තත් අවුරුද්දද දෙකද තුනද හතරද කොපමණ කාලයක් දෙහෙත් ගන්නවද? එතකොට මේ ලෙඩේ සමීප වෙන්න 6 මාසයක් දෙහෙත් ගන්න ඕන නම් එතකොට 5 මාසයක් ගත්ත කෙනෙක් ඉන්න පුළුවන් මාස 4ක් 3ක් 2ක් 1ක් පටන් ගත්ත පළවෙනි දවසේ ඉන්න කෙනෙකුත් වෙනසට එයාට තව මාස 6ක් එහෙම ඉතිරි වෙලා තියෙනවා. මාස 5ක් ගත්ත කෙනාට තව එක මාසයක්. අවුරුදු 4ක පාඨමාලාවේ අවුරුදු 3ක් සම්පූර්ණ කළ කෙනාට තව තියෙන එක අවුරුද්දයි. හැබැයි පාඨමාලාව පටන් ගත්ත කෙනාට පිරිපුන් වසර 4ක් ඉතිරිව තියෙනවා. දැන් කල්යාණ මිත්‍රවරුනි ඔය විදිහට ලෞකික පැත්තෙන් ලෞකික විලඳන්නක් මේ කාලය කියන්නේ. ඒතරේ කාලයෙන් අපි සාමාන්‍ය ජීවිතේ හැම දෙයක්ම මනිනවා. හැකියාවට කොච්චර වයසද, සම විස්රාමයන්ට කොච්චර තියෙනවද, කවුද කලින් විස්රාම යන්නේ, කවුද තව වැඩි කාලයක් හැකියාව ඉන්නේ. ඔය විදිහට මේ කාලය කියන්නේ මිනුම් දණ්ඩක් කරගන්නවා අපේ ජීවිතේ බොහොමයක් දැන් මන තීරණය කරන්නට කොටින්ම ජීවිත කාලය සාමාන්‍යයෙන් ඊටාම මහලු මරණාසන්න අය සිටිලම ඒ වගේම අලුත උපන් ලදරුවන් ලදරියන් සිටිනවා ඉතින් ඒ අතර ජීවිතයේට ආධුනික ජීවිතයේට ජේෂ්ඨ පුද්ගලයන් සිටිනවා එතකොට මේ මුළු ජීවිතයක් මනින්න අපි උදව් කරගන්නවා කාලය හැම දෙයකම. හැබැයි භාවනාවට එනකොට ওই කාලය නිරුන් දණ්ඩක් වෙන්නේ නැහැ. ටික ටික ටික ටික කාලය කියන සමතක වෙලා යනවා. කාලය ඔළුවේ තියාගෙන ඉන්න තරමට භාවනාව කරගන්න බෑ. හොඳට බලන්න. මේ කාලය කියන නිරුන් දණ්ඩ අකැතිව භාවනාවට වාඩි වෙලා බලන්න. භාවනාව කරගන්න ලැබෙන්නේ නැහැ. හැම වෙලේම ඔරලෝසුව. ඔරලෝසුව. දැන් කොච්චර වෙලා භාවනා කරන්නද? තව කොපමණ වෙලා භාවනා කරන්න තියෙනවද? ඒ ගැනමයි හිතෙන්නේ. ඒ ඔරලෝසු කාලේ ඊළඟට කැලෙන්ඩර් දින දර්ශන කාලේ මා කොපමණ කාලයක් දැන් භාවනා කරලා තියෙනවද අවුරුදු 10 අවුරුදු 5ක් තව කොපමණ කල් කරන්න තියෙයිද දැන් ඔය කාලයේ තියෙන ලිනුම් දණ්ඩෙන් පහර කෑවොත් කල්යාණ මිත්‍රවරුනි කෙනෙකුට භාවනාව නිවි හැමිහිල්ල කරන්න ලැබෙන්නේ. ඒ නිසා ඒ භාවනා ඉතිහාසය අමතක කරා. භාවනාවට වාඩි වෙනකොට ওই ඉතිහාසය ඔළුවේ තියාගෙන වාඩි වෙන්න එපා. ඒ වගේම අනාගතයක් අමතක කරන්න. කොච්චර වෙලා භාවනා කරනවද දැන් කොච්චර වෙලා ඒ තමයි. නිකන් හිතවිල්ලක් හිතා ගන්න පැය භාගයක් භාවනා කරනවා, පැයක් වාඩි වෙනවා. ඒක ඊළඟට හමතෙක් කරලා දාන්න. ඒක ඔළුවේ තියාගත්තොත් ඒ සිතිවිල්ලේ පෙරපෙනවා මිසක් භාවනාවක් වෙන්නේ නැහැ. ඉතින් මේ භාවනාවදී ඔය කාලය අවලංගු කාර්යයක් බවට පත් ඒ නිසා භාවනා මගට හැම දිනම අලුත් අලුත්ම කෙනෙක් විදිහටයි හැමදෑම භාවනාවට වාඩි වෙන්නට ඕනේ. මෙය මේ භාවනා පුහුණුවේ ඉතාම වැදගත් සිද්ධාන්තයක්. ඔබ ඔබ පිළිබඳ දීර්ඝ කාලීන භාවනා පුහුණුවක සහතිකේකුත් අතේ තියාගෙන නම් භාවනාවට එළඹෙන්නේ ඔබ භාවනාවට සුදුසුකු නෙමෙයි යෝග්‍යයකු නෙමෙයි ඒ මමත්වය අතහරින්නට ඕන. ඒකට මම කියන එක හැදෙන්න හේතු වෙන එක සාධකයක් එක අමුද්‍රව්‍යයක් තමයි කාලය. කාලයෙන් තමයි මම පෝෂණය වෙන්නේ. ඒ ඕනෑම දෙයක් පිළිබඳ වැඩි කාලයක් ගැන අයිතිවාසිකම් කියන්න පුළුවන් නම් ඕනෑම දෙයකට ඉතින් ඒ මත් ඒ තැනත්තට අයිති කියන සම්මුතියක් තියෙන ඕනෑම දෙයක්. ඉදමක් වුණත් වාහනයක් වුණත් ඕනෑම දෙයක්. ඈනක් සංසලක් වුණත් ඒ දෙෙහි වැඩි කාලයක් පිළිබඳ අයිතියක් කියන්න පුළුවන් නම් ඒක මගේ කියන්න තියෙන ඉඩ වැඩි. ඉතින් ඔය කාලයත් එක්ක මගේ කියන හැඟීම තමයි වැඩි වැඩියෙන් සහවුරු වෙන්නේ. ඒ නිසා මේ කාලයෙන් අපට නොදැනුණාට අපට නොපෙනුණාට කල්යාණ මිත්‍රවරුනි අපේ මමත්වය තමයි සහවුරු වෙන්නේ. මම මෙච්චර කාලයක් භාවනා කළේ කෙනෙක්. මම මෙච්චර කාලයක් දන් දීපු කෙනෙක්. මම මෙපමණ කාලයක් සිල් රැක්ක කෙනෙක්. කියමින් කෙනෙකු තමන්ව කාලයෙන් පෝෂණය කරගන්නවා නම් තමන්ගේ මමත්වයේ කාලයෙන් වර්ධනය කරගන්නවා නම් අන්න දහම් මග එක පැත්තක තමන් තවත් පැත්තක දුක නැති කරන මගෙහි යනවා වෙනුවට අසහනය වැඩි කරන පාරට යන කෙනෙක් බවට මමත්වයේ වැඩි කරන පාරට යන කෙනෙකු බවට පත් වෙනවා ඒ නිසා මේ මමත්වයේ ඇති වෙන්නට පුළුවන් ඊටාම සියුම් සාධකයක් තමයි කාලය අපේ ඉතර ගණන් ගන්න අපි හිතනවා මේ සල්ලි තමයි මමත්වයට හේතු වෙන්නේ රූපේ තමයි මමත්වයට හේතු වෙන්නේ අනතුරු තමයි මමත්වයට හේතු වෙන්නේ මේ ආදී වශයෙන් ඒවා හේතු වෙනවා ඒවා තේන දේවල්නේ කවුරුත් දන්න දේනේ කාටත් වටහා ගන්න පුළුවන් දේනේ හැබැයි ඊට වැඩි සියුම් දෙයක් කල්යාණ මිත්‍රවරුනි මමත්වයේ හේතු වෙන්නේ කාලය මේ කාලය කියන්නේ ඊට වැඩි සූක්ෂම දෙයක් තේන්න තියෙන දෙයක් නෙමෙයි හැබැයි නොපෙනුනාට අති ප්‍රබලයි. මොනව නැති වුණත් ඔය අනිත්‍යපු කිසිම දෙයක් මගේ කියන්න නැති වුණත් කාලය දාවුනොත් අන්න එතන යථා දේශ මමත්වේදී. ඉතින් ඒ කාලයේ නිලම් දණ්ඩක් කරගන්න බැහැ. කෙනෙකුගේ භාවනාවේ දියුණුව මනින්. කෙනෙකුගේ සිල්වත් භාවයේ ප්‍රමාණය මනින්න කෙනෙකුගේ දාන චේතනාවේ දිග පළල මනින්නට කාලයෙන් නිරන්තරයක් කරගන්න බැහැ. මක්නිසාද කාලය කියන්නේ හුදු සංකල්පයක් විතරයි. එය සැබැවින්ම ඇති දෙයක් නෙමෙයි. එය අපි හදාගත්ත දෙයක්. ඒ මවාගත්ත දෙයක්. රැවටිල්ලක්. ඉතින් ඒ නිසා මේ භාවනාවට අද පැමිණි කෙනා මේක අවුරුදු 15කට 20කට කලින් සම්ප්‍රාප්ත වූ කෙනත් දෙන්නම එකම තැනින් ඒ දෙදෙනාම මග යන්නන් ඒ දෙදෙනාම මගියන් දේශ මගියෙකු ඕ කනිෂ්ඨ මගියෙකු වශයෙන් බෙදන්න බෑ ඒ දෙකීමම කල්යාණ මිත්‍රවරුනි වැරද්දක් ක්ලේශයක් ඒකට කියනවා මානය කියලා මේ මානය තරම් සියුම් ක්ලේශයක් ඒ වගේම එකමන ප්‍රබල ක්ලේශයක් තවත් නැහැ. මානෙ කියන්නේ මැනීම. එතකොට මනින්නට ඒකකයක් තියෙන්න ඕනේ. මොනවා හරි මනින්න එක්ක රුපියල් සත තියෙන්න ඕනේ, එක්ක ඩොලර් තියෙන්න ඕනේ, එහෙම නැත්නම් අඩි අඟල් මීටර් ලීටර් මොනවා හරි තියෙන්න ඕනේ ඒකකයක් මනින්න. කාලය කියන්නේ ඔය මානය ඇති කරන ඊටාම සියුම් හැබැයි අති ප්‍රබල නැණුම් ඒකකයක්. හොඳට බලන්න ඔය කාලය නිසා කොපමණ මමත්වයක් අපේ හිතේ ඇති වෙනවද? දීර්ඝ කාලීන වශයෙන් සහ කෙටි කාලීන වශයෙන් දැන් අපි මෙතෙන්ට ඇවිල්ලා වාඩි වෙනවා දැන් බස්සියකට ගිහිල්ලා වාඩි වෙනවා එතකොට අප කලින් වාඩි වුණා නම් අප හිතනවා අපි හිතනවා මේ අසුන මගේ ඊට පස්සේ කෙනෙක් වාඩි වුණාම එයාට ටිකක් අයිතිය අඩුයි කලින් වාඩිුණු කෙනාට තමයි තීරණය කරන්න පුළුවන් කොහොමද මොකක්ද? කොහොමද? ඒ ඔක්කොම. අයිතිය. මේ අයිතිය ඔය විදිහට කාලයෙන් බොහෝම අපූර්වට ශක්තිමත් කරනවා මමත්වයේ කියන්නේ. මමයි මෙතන කලින් වාදිනේ. මමයි මෙතන කලින් හිතගෙන හිටියේ. මමයි මෙතන කලින් පදින් කියුනේ. මමයි කලින්ම දැක්කේ ඕනම එකක් කලින්ම මුලින්ම හොයාගත්තාම ඒක එයාටයි කියන්නේ. මේකනේ නීතියක්, ඒකනේ විද්‍යාවක් මුලින්ම කවුද හොයාගත්තේ? ඒක අයිතිය එයාට, ඒ සිද්ධාන්තයේ අයිතිය. ඒ සමීයේ අයිතිය, ඒ සාරකාවේ අයිතිය ඔක්කොම. ඉතින් මේ කාලය බලන්න කාලය නිනුන් දණ්ඩක් කරගෙන මේ කාලයට අහු වෙලා අප නොදැනුවත්වම සියුම් විදිහට අපේ මමත්වය වර්ධනය කරගන්නවද අනිත් අයව පල්ලහැට දානවද ඒතර මේ මානෙන් ওই දෙකම වෙනවනේ මැන්නහම දැන් තරාදියකින් මයිලකොට බලන්න එක පැත්තක් උඩ යනකොට අනිත් පැත්ත යන්නේ ඒතර ඒක තමයි මැනීම කියන්නේ මනිනකොට මේ දෙකක් පැසලීමක් කරනවා ඉතින් බොහෝ විට තමන්ව ඉහළට දාගන්න. සමහරට තමන්ව පල්ලෙ හැට මම තාම අලුත් කෙනෙක්. මට වැඩි අනිත් අය හුඟක්කල් භාවනා කරලා තියෙනවා. හුඟක්කල් බණ අහලා තියෙනවා. හුඟක් බණ පොත් කියවලා තියෙනවා. මම ආධුනිකයෙක්. දැන් බොහෝ දෙනෙක් නිලඹ මධ්‍යස්ථානයේට ඇවිල්ලා නැත්තම් එන්න අහනකොට කියනවා මේ මම නම් භාවනා කරලා නැහැ. මම අලුත් කෙනෙක්. ඒතන ඉන්න අනිත් අය කොච්චර කල් භාවනා කරලා තියෙනවද? ඉතින් අහනවා සමහරට ශාලාවට ඇවිල්ලා බලන කෙනා මේ අය කොච්චර කල් භාවනා කරලා තියෙනවද? ඉතින් දැන් ওই විදිහේ මානසික තත්වයකින් Tamanට වැඩිය අනිත් අය ශ්‍රේෂ්ඨයි. මම තනිස්තයි කියන හැඟීමෙන් භාවනාවට වාඩි වුණාම කොහොමත් ප්‍රශ්න එනවනේ භාවනාවේදී කොහොමත් අනිත්‍ය උනත්, ශ්‍රේෂ්ඨ උනත්, ජීෂ්ඨ උනත් ප්‍රශ්නේනවා. දැන් වෙන්නේ ওই විදිහට මැනලා කල්යාණ මිත්‍රවරුනි අපි හිතනවා මගේ හිත දුවන්නේ මම අලුත් කෙනෙක් නිසා. මං තාම භාවනාවට අලුත්. ඒ නිසායි මගේ හිත දුවන්නේ. මට තාම මේ පැයක් වාඩි වෙලා ඉන්න බැරි මම අලුත් කෙනෙක් නිසා. මේ ඇහෙන ඇහෙන ශබ්දවලට මා කලබල වෙන්නේ මා ආධුනිකයෙක් නිසා. දැන් මේ විදිහට මට තාම තරහ එන්නේ ආධුනිකයෙක් නිසා. අනිත් අය එහෙම නැහැ. දැන් ওই විදිහට මැනලා එක්කෝ අපිව පල්ලෙහාට දාගන්න. ඉතින් ওই විදිහට පල්ලෙහාට දාගත්තාම අපි කියනවා හීනමානයක් කියලා. ඉතින් ওই විදිහට මැනලා තමන්ව පහළ දාගත්තාම එතනක් තියෙන්නේ මමත්වේන තමයි. ඒ පල්හැට දාගත්ත කියලා මමත්වේ අඩු වෙන්නේ හීනමානයේ තුල තියෙන්නේ මමත්වේන මමත්වේ තියෙන නිසයි මනින්නේ. තමන්ගේ තැන කොතනද කියලා මැනලා බලන්නේ ඕන වෙන්නේ ඒක. නැත්තම් මොකටද මනින්නේ? මොනවා මනින්නද? කාව මනින්නද? මැනීමේ ආස්ථාවය මැනලා කිරලා අමංග අඳුනා ගන්න තියෙන ආස්ථාව අනිත්‍යයට අඳුන්වලා දෙන්නට තියෙන ආස්ථාව දැන් කොයි විදිහට හරි කොයි විදිහට හරි කල්යාණ මිත්‍රවරුනි වැදගත් වෙන සාධකේ තමයි මේ මගට දේශයන් ඕකනිත්‍යයන් නැති බව අප හැම දෙනාම මගියන් ආර්ය සාංගික මාර්ගයේහි මගියන් එය නොපැකිලිව කියන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති සැකයක් නැතුව ඒ ගැන කියන්න පුළුවන් නම් සැකයක් නැත්නම් Tamanට Taman මගියේ මොන මාර්ගයේද ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන පාරවල් වල නෙමෙයි මේ මගේ මගේ ජේෂ්ඨ මගියෙත්ද කනිෂ්ඨ මගියෙත්ද ඒ මැනීම අවශ්‍ය නැහැ. හුදෙක් හුදෙක් අඳුනා ගන්න ඔබ අරි අතැඳි මගී යන ඒ මඟට පිළිපන් මගීතු වශයෙන් නිකම් මෙහෙම හිතුවට වැඩක් නැහැ. ප්‍රායෝගිකව ජීවත් වීම තුල දකින්න ඔබ අරියකෙනි මගෙහි යන මගේ සිත්තේ ඉතින් එය දැනගන්න එය දකින්නට ක්‍රම තියෙනවා ඉතින් අපි ඒව ගැන ගාක් කතා කරලා තියෙනවා මේ වැඩට වෙන්නේ කල්යාණ මිත්‍රවරුනි ඉතාලම වැඩගත්ම දේ තමයි කොපමණ කල් මේ කාර්ය ආවද තව කොපමණ කල් යයිද යන්න තියෙනවද ඒව නෙමෙයි කවුරු ඉස්තර වෙයිද කවුරු පහු වෙයිද මෙතන තරංගයක් නැහැ දහවන තරංගයක් නැති එකම පාර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනිත් හැම මාර්ගයකම තියෙනවා මහා දහවන තරංග මහා මාර්ගවලක් තියෙනවා වාරි මාර්ගවලක් තියෙනවා අදිපාරවල් වලක් තියෙනවා ඒ භෞතික පාරවල් වලින් එහාට ගිහිල්ලා අධ්‍යාපන පාරවල් වලක් තියෙනවා ව්‍යාපාරික මාර්ගවලක් තියෙනවා හැම තැනකම මහා තරගයක් කෙනෙකු අභිභවා තරත් කෙනෙකු යන්නට ඔය වස්ත්‍රාභරණ මාර්ගයේ හැම දෙයකම දේවල් හැදීමේ හැම දෙයකම තියෙන මහා තරංගයක්. මේ ලෝකේ හැම දෙයකටම තරංග තියෙන හැම දෙයක් සඳහාම තරංග වදින හැම දෙයක්ම හැම පතයක්ම ධාවන තරංග පතයක් බවට පත්වෙච්ච ලෝකයක ධාවන තරංගයක් නැති එකම මාර්ගය ආර්ය සාන්දික මාර්ගයේ විතරයි. එතන නෑ තරංගයක්. එතන නෑ සටන. කවුරු එක්ක සටන් කරන්නේ? සම්පූර්ණයෙන්ම හන්සුන්ව යා හැකි. තන්පත්ව යා හැකි. කලබලයෙන් තොරව පාඩිය හැකි. එකම මග ආර්ය අෂ්ටාංගික මාර්ගය. එකම මඟ මේ භාවනා මාර්ගයේ විතරයි. හදිස්සි වෙනවද? කලබල වෙනවද? ඒ හදිස්සිය සහ කලබලයම නොමඟ ගිය බවට හොඳම සාක්ෂියක්. එතන මේ මගින් කොහොමද අපි නොමඟට යන්නේ? මේ පාර හරියට මේ තේන්න තියෙන පාරක් නෙමෙයිනේ. ඕන වෙලාවක නොමග යන්න පුළුවන්. භාවනාව කියන භාවනාවෙන් පරිබාහිර චින්තනයක ඉන්න පුළුවන්. කොහොමද දැනගන්නේ? අන්න හදිස්සියක්. හදිස්සියක් තියෙනවා නම් ඒ හදිස්සිය කියන්නේ නොමග මග නෙමෙයි. මේක හදිස්සියක් නෑ. ඒ වගේම කෙනෙකු පහුපහිනවනම් උදාසීන නම් කම්මැලි නම් කල් දානවනම් ඒකත් නොමග ඒ නිසා උදාසීනත්වයෙන් තොර හදිස්සියෙන් තොර මේ දෙක අන්ත දෙකක් උදාසීනත්වය කියන්නේ එක අන්තයක් අනිත් පැත්තෙන් හදිස්සිය ඔක්කොම අදම කරගන්න ඕනේ. අනිත් ඔක්කොටම කලින් මා පළවෙනිය වෙන්න ඕනේ. ඒ ඊළඟාන්තේ මේ දෙකේම තියෙන මමත්වය. මට අද බෑ මම අදම මේ හැම දෙයක්ම සාර්ථක කරගන්න ඕනේ. එතකොට මේ අන්ත දෙකට යන්නේ නැති මැදුම් පිළිවෙතයි මධ්‍යම ප්‍රතිපදාවයි භාවනාව කියන්නේ. කිසියම් මොහතක කම්මැලිකමක්, පසු බැසීමක්, උදාසීනකමක් පිටට එනවනම් අන්න අඳුනගන්න. මා මොහතකට දහම් මගින් අයිමුණා නේද? මේ උදාසීනත්වයට කම්මැලිකමට ඉඩ දෙනවා කියන්නේ මා දහම් මගින් කාණුවට වැටෙනවා. පැත්තකට යනවා. මොකද උදාසීන මාවතේ ගිය කිසිම කෙනෙක් දිනලා නැහැ. එහෙම පාරක් තියෙනවා. කම්මැලි සමත ඉන්න පුළුවන්. හැබැයි ඒක නිවනට යන පාර නෙමෙයි. කල් දමමින් කල් දමමින් අද බෑ හෙට අද වැඩ වැඩි හෙට අද කාර්ය බහුලයි අද මහන්සි වගකීම් වැඩි මේ ටික ඔක්කොම ඉවර වෙච්ච දවසට මුළු ලෝකෙින්ම මට නිමාඩු දීලා මා සතු සියලුම වැඩ ඒ ලෝකේ බාර අරගෙන මට සම්පූර්ණ අවකාශ දීපු දවසට සමස්ත විශ්වයම භාවනා කරන්නට අන්න එදාට මා භාවනා කරනවා කියා. අන්න ඒ දවස කවස්ස එදාට කල් ගමමින් යනවනම් කෙනෙක් ඒ තැනත්තා මැඩුම් පිළිවෙතේ නෙමෙයි. මේක කල් දාන්න දෙයක්. ආයි කාලයට අහුවෙන්නේ. කල් දාන්න දාන්න කාලේ ඒ සුලියට අහුවෙනවා. සුලියකට අහුවුනහම ඉදිරියට යන්නක් නැහැ. එක තැන කරකිට කරකී ඉන්නවා. ඒ වගේම අදම පුදුම හදිස්සියක්. එහෙම අතිධාවනයේ දෙන අයත් ඉන්නවා. ඒතර ඒ නිසා තමයි මේ අංක දෙක පැහැදිලිව වෙන් කරලා තියෙන්නේ උද්ඝච්ඡ කුක්කුච්ච කියලා. මේ අංක දෙක මේ අංක දෙකම අවබෝධයෙන් අතහරින්නට ඕන. මේ අංක දෙක අපි අවබෝධයෙන් තේරුම් ගන්නට ඕනේ. මේ දෙකේම යටින් තියෙන්නේ මමත්වය මමත්වයට අහු වෙලා මමත්වයේ දිය සුලියට අහු වෙලා කාලය තුල Taman එකතන කරකැවෙන කෙනෙකු බවටපත් වෙනවා. එක්කෝ එහෙම නැත්නම් අර දියවැලට අහු වෙලා වෙන කොහේ හරි ගහගෙන යන කෙනෙක් බවට දීගෙන් ගහගෙන යන කෙනෙක් බවටපත් වෙනවා. නෑ මෙතන කල් දාන්න දෙයක්වත් නෑ. හදිස්සි වෙන්න දෙයක්වත් නෑ. ඉතින් මෙන්න මේ අන්ත දෙක නැති තැන තමයි තේරුම් ගන්න අමාරු. ඔය අන්ත දෙක නම් හරි ලේසි. අන්ත දෙකට අහුවෙන්න ලේසි. කල්දදා ඉඳක් ලේසි. ඒ වගේම දඩිවිලි ගාන ඔක්කොම පෙරලගෙන දුවගෙන යන්නත් ලේසි. හැබැයි භාවනාව කියන්නේ කුමක්ද කියා වඩ වඩා වඩ වඩා ඔබට අවබෝධ වන විට කල්යාණ මිත්‍රවරුනි ඔබ තන්පත් සායක බවට පත් වෙනවා. වඩා වඩා තන්පත් සායක බවට පත් වෙනවා. ඒ තන්පත් භාවයේ තුල තමයි භාවනාව ක්‍රියාත්මක වෙන්නේ. සමාජ පිටින් බලන කෙනෙකුට හිතන්නත් මේ ගංගාව ගලා බහිනවද කියලා. හැබැයි ඒ නොපෙනෙන නොපෙනෙන ගලාබැස්ම තමයි හැබැයි භාවනාව කියන්නේ. අන්න ඒ රිද්මේට ධර්මයේ රිද්මේ තමයි ඒ පිටට තේන්නේ. පිටට සත්‍යයක් මහා සත්‍යකින් කඩාගෙන යටින් දියැලක් වගේ එහෙම නැහැ. කිසිම සත්‍යයක් නැහැ පිටට. කෑ ගහලා අනබෙර ගාලා කියන්න දෙයක්වත් නැහැ. හැබැයි Taman දන්නවා Taman ගමනේ යෙදෙන කෙනෙක් බව. මක්නිසාද මේක තමයි වැදගත්ම කාරණේ. මේ ධර්මයක කෙනෙක් පැමිණිලා කිසියම් දොරටුවකින් ඇතුල් වුණාම අප කලින් කතා කරපු දොරටු රාශියක් සොටුපළවල් ගැන කිව්වනේ. ඔය කවර හෝ සොටුපළකින් මේ දහම් යාත්‍රාවට කෙනෙකු පිවිසුනහම දිගට දිගට භාවනා කරන්න පටන් ගත්තහම අන්න ඒ තැනස්ථාන්ත දැනෙන කාරණයක් තියෙනවා කුමක්ද මා මෙසේ භාවනාවේ යෝගීව සිටින්නට ඇති මීට කලින් භවයන් සිටී ඒ පුබ්බේ නිවාසානුස්මති ඥාණයම නෙමෙයි එපමණ ගැඹුරු මේ අභිඥාවක් නෙමෙයි නමුත් කිසියම් ඉවත් දැනෙන්න පටන් ගන්නවා මේ මා කරන්නේ සුපුරුදු කාර්යයක් කියන එක තේරෙන්න මුලදී අමාරුයි. මුලදී ටිකක් අලුත් බවක් අපහසුතාවයක් කියන හැබැයි ටික දවසක් යනකොට දැනෙනවා මේක බොහොම සුපුරුදු දෙයක් නේ හුරු පුරුදු දෙයක් නේ මට අමතකව තිබිච්ච දෙයක් නේ අනේක තමයි වැදගත්ම දේ අපිට අමතකව ගිහිල්ලා අපි භාවනානුයෝගී බව. ඔබට මට විතරක් නෙමෙයි අර පාරේ දුවන හැම දෙනාටම මේ භාවනාව විහිළුවක් කියා සමස්තලයට ලක් කරන හැම දෙනාටම භාවනාව ධර්මයේ විවේචනය කරමින් දේශනා කරන පොතපත ලියන හැම දෙනාටම ඔය හැම දෙනාටම අමතකව ගිහිල්ලා තියෙනවා අපට මෙන්න අපට වගේම ඒ ඇත්තලු මීට කලින් භාවනා කරලා තියෙන බව. ඒ අමතක වෙච්ච හින්දා තමයි වෙනත් වෙනත් මාර්ගවල යන්නේ. නමුත් දවසට ඒ සිහිය ඇති වුණා දවසට ඒ මතකයේ පිවිදුණොත් කල්යාණ මිත්‍රවරුනි අන්න එදාට දැනේවි එදාට හැඟේවි මේ ජීවිතේ පළවෙනි වතාවට නෙමෙයි භාවනා කරන්නේ. ඒත් අන්න එදාට කියන්නේ මා මොනවද මෙච්චර කල් කරේ? මෙන්න මට උරුම මග මෙන්න මට අයිති පාර මම මේ වෙන කොහෙද මේ පමණ කාලයක් ගියේ එයිනම් කලින් මේ පාරට ආවේ නැත්තේ. හැම දිනාටම ඇති වෙන ප්‍රශ්නයක්. ওই විවේචනය කරන අඩුපාඩු කියන හැම දිනාටම දවසට භාවනාවට යාවට පස්සේ භාවනා කරන්න පටන් ගත්තට පස්සේ මුලින්ම අහන ප්‍රශ්නේ තමයි ඇයි පරක්කු වුනේ? ඇයි ඊට කලින් මේක තේරුණේ නැත්තේ? ඒ නිසා වැදගත්ම දෙයක් තමයි මේ ඔබේ උරුමයයි. ඔබට උරුමයි කියලා කියන්න දෙයක් ලෝකේ ඇත්තටම තියෙනවා නම් ඒ ධර්මයේ විතරයි. අනිත් දේවල් ඇවිල්ලා යයි. අද ඔබ ළඟ එක තව කෙනෙකු ළඟ හරියට හුස්ම වගේ තියෙන එකක් නෑ දිගටම වැඩිම වුණොත් මරණයටෙක් කියෙවි මරණයටෙක් ඉදීවි ඉන් එහාට නම් කොහොමත්ම නැති වෙයි මරණයටෙක්වත් තියෙන්නේ ඉන්නේ බොහෝම ටික දෙනයි ටික දෙයයි බොහෝමයක් දේ අද මගේ කියන ඊට කලින්ම අපට අහිමි වෙනවා අපව හැරදාලා යනවා තවදුරටත් මගේ කියන්න අපේ කියන්න නොහැකි දෙයක් බවට පත් වෙනවා ඉතින් මේ මේ අනියත ස්වභාවය හැම දෙයකටම පොදුයි කියලා. හැම දෙයකටම පොදුයි. අද මගේ කියන ඕනම දෙයක් ඊයේ මගේ වුණේ නැහැ. උපදිනකොට ඔය අද මගේ කියන බොහෝමයක් දේවල් මගේ නෙවෙයිනේ. ඒ වගේම අද මගේ කියන බොහෝමයක් දේ හෙට මගේ නොවන්නට ඉඩ තියෙනවා. ඒ තමයි ඇත්ත. ඒතර එහෙම එහෙම අනාත්ම වූ ලෝකයක කිසියම් උරුමයක් තියෙනවාද ඒ දහම් මඟ විතරයි. දහම් මඟ කවදාවත් අපව හැර යන්නේ නැහැ. අපි ගියොත් නිසා අද ටිකක් කල් භාවනා කරනවා ආයේ අවුරුදු ගානකට සමහර විට අපිට වෙලාවක් නැහැ. හැබැයි අවුරුදු ගානකට පස්සේ හරි ආයෙත් අපි භාවනා කරන්න පටන් ගත්තද එදාට ටිකක් අමාරු වෙයි. නමුත් දහම් මග අපව ආදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. කවදාවත් වෙනත් කමක් කරන්නේ කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ නෝකාඩු කියන්නේ නැහැ. හරියට මහ ගෙදරක් වගේ. ඒත් මේ මේ මගේ යන්නාට මහ ගෙදර තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක තමයි මහ ගෙදර. ඒතර මේ මහ ගෙදර අපිට අමතක වෙනවා. ඈතට ගියාම දුරක් තුනම අමතක වෙනවා. නමුත් නමුත් නැවත පැමිණියාම කොපමණ කාලයක් ඈත් වෙලා හිටියද ඒ ගැන කිසිම නෝක්කාඩුවක් නැහැ. සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි දකින්න ආර්ය අෂ්ටාංගික මාර්ගය නැතිනම් භාවනාව නැතිනම් අකුරු තුනක වචනයකින් ජීවොත් දහම ඔබේ සැපෑ උරුමේ විදිහට මගේ කියන්න දෙයක් තියෙනවා නම් ඒ මේ අහුර විතරයි මගේ නොවන මහා හැඩපහරවල් වලින් ඒ මේ අත ගසාගෙන යන මේ ජීවිතය බේරගන්න තියෙන පහුර විතරයි తాවකාලිකව හරි මගේ කියන්න පුළුවන්. ඒ පහුරට විතරයි. ඒකත් පහුරක් තමයි. දවසක ආකාරයෙන් දවසක වැඩක් නැති පෙරට ගිහාම ඉන් නික්මෙන්නට ඕනේ පහුරක්ම විතරයි. හැබැයි පහුර අල්ලා ගන්නට ඕනේ ඊතර වාසේ එහෙම නැත්නම් ඊට වඩා භයානක මහා සැඩ පහරවල් වලට අහුවෙලා නන්නස්කාර වෙන්න පුළුවන් මේ සංස්කාරයේ කොපමණ ඕගයන් සැඩ පහරවල් තියනවාද අපිට ඒ ගැන නිනව්වක් නැහැ. අපිට ඒ ගැන පරිහමන් අවබෝධයක් නැහැ. නමුත් එහෙම එකට අවුනාම තමයි තේරෙන්නේ මොකද උනේ කියලා. ඉතින් ඒ නිසා අවිනිශ්චිතතාවයේ සැඩපහරවල් අවිනිශ්චිත භාවයේ මහා ඕධයන් මගේ කියන හැම දෙයක් හරහාම ගලාගෙන යන ජීවිතයක සංසාරේ ශරීරයේ හරහා අවිනිශ්චිත භාවයේ ඕකයන් ගලාගෙන යනවා. තමන්ගේ කියන දේවල් හරහා අවිනිශ්චිත භාවයේ අනියත භාවයේ සැලපහර ගලාගෙන යනවා. ගිහිල්ලා ඒක තිබ්බ තැන්වත් හොයාගන්න බැරි තැනකටපත් අන්න ඒබඳු වූ භයානක අවිනිශ්චිත භාවයේ ඡන්ද මාරුතේ හැලෙදෙන මේ සංසාරික හයිරේ එතර වෙන්නට අල්ලා ගතිතු වෙනවා සහම් පහුර එතර වෙන්නට එතර වීමේ චේතනාවෙන් අල්ලා ගන්නට වෙනවා. එයයි ඔබේ යාත්‍රාව, එයයි ඔබේ නිවහන. එයයි ඔබේ ආශාව. ඒ නිසා අන්න ඒ අනන්‍යතාවය ඒ හඳුනා ගැනීම ඒ වටිනාකම දෙන්න ධර්ම යාත්‍රාවට භාවනාවට ටික මොහොතකින් ඔබට දැනේවි මේ පළවෙනි වතාවට නෙමෙයි මේ වාහනේ ගමන් කරන්නේ මේ සැනසෙල්ල මා ලබන්නේ පළවෙනි වතාවට නෙමෙයි මේක හුරු පුරුදු සැනසෙල්ලක් මට අමතකව ගිය සැනසෙල්ලක් යලිත් මට උරුම වුණා කියන කාරණේ ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි අදාවත් මේක අවුරුදු ගානකට කලින් ආවත් භාවනාවට අප හැම වෙලාම එකම මගක යන මගියන් එකම බෝධුවක සිටින මගියන් තේ දකින්න Taman දිහා දෙහෙම බලන්ද අනිත් අය දිහා බලන්ද තාම මේ මගට පැමිණෙන්නේ නැති හැම දෙනා දිහාම බලන්නේ ඒ ඇයට මතක නැහැ. දවසට මතක් වේ. ඒ මතක් වේවා කියන හැඟීම ඇති කරගන්න. අනිත් අය කෙරෙහි. Taman කෙරෙහි මේ අමතක නොවේවා කියන ඒ සිහිය පුළුවන් තරම් හදව ගන්න. බොහෝම ඉක්මනට අමතක වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා යලි යලි සිහිපත් කරන්න දිනපතාම සිහිපත් කරන්න සිහිපත් කලේ කාරණා කර එකක් තමයි මා ගහම් මගෙහි ගමන් කරන කෙනෙකු මා භාවනා කරන කෙනෙකු කියලා අන්නේ සිහිය ගැඹුරින් හදවතේ සහාරු කරගනිමින් එක මොහොතකට දෙකකට ඇහුම් ගන්න තමන්ගේම හිතට තමන්ගේම හදවතට තමන්ගේම ආධ්‍යාත්මයට කොපමණ පුරුදු ගමනකද තමන් යෙදී සිටීමේ